ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ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 සූදානම් වන මොහොත ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකෙන් මිදීම පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි සූදානම් වෙන්නේ කාගෙත් කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන මේ දහම් කරුණු පිළිබඳව අවධානයක් යොමු කළොත් ඔබට මේ කාරණා ටික තුල ජීවිතයට බොහොම වටිනා අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබේවි. වෙනතුනේ නොදන්නාකම එසේත් නැතිනම් අවිද්‍යාව කියන එක ජීවිතයට මහා අන්ධකාරයක්. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිද්‍යානමති නීවරණයෙන් වැහිලා තෘෂ්ණා සංයෝජනයෙන් බැඳිලා සත්වයා සසර සැරිසරන බව අනමතග්ග සංයුක්තයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව කියලා කියන්නේ මූලක්ලේශයක් ඒ කියන්නේ සියලු කෙලෙසුන්ට මුල් වෙන ධර්මයක් තමයි අවිද්‍යාව. සරල ලෙසම අපි අර්ථකථනයකට ලක් කරන්නේ නොදන්නාකම කියලා. නමුත් මේ නොදන්නාකම ලෝකේ බොහෝ දේවල් වලට දෙන්න පුළුවන්නේ ගොඩක් දේවල් නොදන්නවා කියන එක කතා කරන්න පුළුවන්. නමුත් මෙතන නොදන්නේ කුමන ධර්මයන්ද කියලා බැලුවොත් චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කිව්වට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල අපිට අපේ ජීවිතය හම්බ වෙන තැන එවත් නැතිනම් අපි පුද්ගල බව ගොඩනගා ගන්න තැන පිළිබඳව අපිටම අවබෝධයක් නැතිකම තුලින් තමයි අපිට මේ ලක්ෂණය හඳුනා ගන්නට වෙන්නේ. එනිසා අවිද්‍යාව පැත්තට නැඹුරු වෙලා අපිට හම්බ වෙනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා ප්‍රධාන ලෙස කරුණු හතරක්. එතකොට මේ මේ කරුණු දෙකක්. ඒ කියන්නේ දුක පිළිබඳව දන්නේ නැහැ සහ සමුදය පිළිබඳව දන්නේ නැහැ කියන එක දුක දුකේ හට ගැනීම කියන පැත්ත තීරණය වෙනකොට නිරෝධය සහ ප්‍රතිපදාව කියන එක කුසල පාක්ෂික පැත්තට වැටෙන ධර්මතා දෙකක් බවට පත් වෙනවා. මේ අවිද්‍යාව කියන කාරණාව යම්කිසි තැනකින් නැවත වෙනසකට භාජනය වුණොත් ඒ කියන්නේ නොදන්නාකම දන්නාකම බවට පරිවර්තනය වුණොත් ඒ හැම තැනකම යෙදෙන දේ තමයි දුක්ඛේ ඥානං දුක පිළිබඳව දන්නකම දුක්ඛ සමුදය ඥානං දුක ඇති වුණ හේතුව පිළිබඳව සමුදය පිළිබඳව දන්නාකම දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ පිළිබඳව දන්නාකම දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නාකම කියලා අපිට දන්නාකම පැත්ත එහෙමත් නැත්නම් විද්‍යාව පැත්ත කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ කරුණු හතර සාකච්ඡා කරන්නට ගියොත් අපිට ඉතාමත් වැඩි කාල සීමාවක් අවශ්‍ය කරනවා මේ කාරණා ටික සාකච්ඡාවට භාජනය කරන්න. නමුත් මෙතනදී මූලික ලෙසම අපි බලාපොරොත්තු වෙන්නේ මේ නොදන්නා කම තුළ කොහොමද අපේ සසර ගමන කියන තැන එවත් නැතිනම් භවය කියන දේ ගොඩනගන්නේ භවය ගොඩනැගීම මත කෙසේද જાතියෙහි සැකස්ම වෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න. නොදන්නාකම කියන එක අපි අරගෙන බලනකොට පළවෙනියටම අපි ගත්තොත් දුක්ඛේ අඥානං කියලා දුක පිළිබඳව නොදන්නාකම. එතකොට දුක පිළිබඳව නොදන්නාකම කියලා කියන්නේ ඔබ විඳින දුක් වේදනාව ගැන මට හරි දුකයි කියලා කියන මානසික වේදනාව හෝ කායික වේදනාව හෝ නොදන්නා ගතියට නොදන්නාකමට නෙමෙයි මේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ. ඒක දුකේ වින්දනයේ පැත්ත. එමත් නැතිනම් වේදනාවක් අපි විඳින වේදනාවක් අපි දරා ගන්න පැත්තට කියනවා ඒක දුක වින්දනය කරනවා නැතිනම් දුක විඳින පැත්ත ඒක නමුත් මෙතන දුක්ඛේ ඥානං කියනකොට දුක පිළිබඳව දන්නාකමයි අපි කතා කරන්නේ දුක පිළිබඳව දන්නාකම කියලා මෙතනදී අපි අදහස් කරන්නේ ඒ වේදනාව එහෙමත් නැතිනම් විඳීම කියන කාරණාවක් දැන ගැනීම නෙමෙයි එතනදී ලැබෙන අවබෝධයක් පිළිබඳව. එතකොට මේ දුක්ඛේ ඥානං කියන කාරණාව තුළ අපි ලබන අවබෝධය සාමාන්‍යයෙන් පවතින අපේ මනෝභාවය ඉක්මවා යන දැකීමක්. සාමාන්‍යයෙන් අපේ පවතින මනෝභාවය ඉක්මවා යන දැකීමක් කියලා කිව්වේ ලෝකේ අපි සාමාන්‍ය පවතින දැක්ම අවිද්‍යාසහගත දැක්මක්. නොදන්නාකම හා සම්මිශ්‍රණය වූ දැක්ම. මොකක්ද මේ සම්මිශ්‍රණය වූ දැක්ම කියලා කියන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි මේ රූපයේ Nirodhayයි කියලා අපි දන්නේ නැත්තම් ඒ වගේම මේ වේදනාව මේ වේදනාවේ හට ගැනීම මේ වේදනාවේ Nirodhayයි කියලා අපි දන්නේ නැත්තම් ඒ වගේම සංඥාව සංඥාවේ හට ගැනීම සංඥාවේ අස්තංගමයේ සංස්කාරයේ සංස්කාරයන්ගේ හට ගැනීම සංස්කාරයේ අස්තංගමයේ විඥානයේ විඥානයේ හට ගැනීම සහ විඥානයේ අස්තංගමයේ තව විදිහකින් කිව්වොත් නාම රූප ධර්මයන්ගේ නොදන්නාකම තමයි අවිද්‍යාව වෙන්නේ එතකොට අපේ ජීවිතේ අපි රූපය ගැන දන්නේ නැහැ අපි වේදනා වේදනා සංඥා සංස්කාර විඥානයන් පිළිබඳව දන්නේ නැහැ. මේ රූපය සහ නාමය පිළිබඳව නොදන්නාකම නිසා තමයි සතර ගමන කියන කාරණාව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නාම රූප ධර්මයන්ගේ නොදන්නාකම කියනකොට අපි රූපය දන්නවා යම් මට්ටමකින් ඒ දන්න මට්ටම තමයි අවිද්‍යාව සහගත මට්ටමක් කියලා කියන්නේ. අපි රූපය ඇසුරු කරන්නේ බාහිර පවතින සත්පුද්ගල නිස්සෘත සංකල්පනාවක ඉඳලා. නමුත් ඒ සංකල්පනා සම්මිශ්‍රිත රූපය අපිට බාහිර ලෝකයේහි පවතින දෙයක් හැටියටයි ග්‍රහණය වෙන්නේ. අම්මා කියලා අපි හිතනකොට අම්මා කියලා හිතන රූපය බාහිර ලෝකයට අයිති ලෝකයේ තුල පවතින අපිට අතීතයේදී ඇසුරු කළ සහ අනාගතයේහි ඇසුරු කරන්නට ලැබෙන වර්තමානයේ තුල අපි ඇසුරු කරන්නා වූ රූපයක් ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ අවට ඇති සහ සිටින සියලුම දේවල් පිළිබඳව අපිට තියෙන බඳු දැක්මක්. අන්න ඒකට කියනවා රූපය පිළිබඳව අපි දන්නේ නැහැ කියලා. රූපේ හට ගැනීම දන්නේ නැහැ. රූපේ අස්තංගමේ පිළිබඳව අපි දන්නේ නැහැ. එතකොට මේ රූපය ගැන දන්නේ නැතුව රූපේ හට ගැනීම ගැන දන්නේ නැතුව රූපේ අස්තංගමේ දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? රූපය පිළිබඳව චන්දරාගේ පිහිටා සිටිනවා. ඒ චන්දරාගේ පිහිටා සිටියට පස්සේ එයා රූපය පිළිබඳවම නැඹුරු වෙලා රූපය පිළිබඳවම පිහිටා සිටින්නට පුළුවන් පැවැත්මක් සකස් කරගන්නවා. එතකොට මේ දෙයට තණ්හා නිස්සෘතව අපි ඇලෙනකොට ඒ හේතුවෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් විඳින්නට පුළුවන්කම අපිට නිකම්ම උරුම වෙනවා. වරදවා ගත්තේ රූපය දන්නේ නැතිකම තුල. එහෙනම් අපි අද රූපය පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. අන්නේ රූපය පිළිබඳව තේරුම් ගැනීමට තමයි දුක්ඛේ ඥානං කියලා තව පැත්තකින් කිව්වේ. නාම ධර්ම පිළිබඳව තේරුම් ගැනීමට තමයි දුක්ඛේ ඥානං කියලා තව පැත්තකින් කිව්වේ. මොකද ඔබට ඇහැට පෙනෙන ධර්මතාවය, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ මේ දේවල් ගැන දැනගන්නට ගියොත් ඔබට දැනගන්නට වෙන්නේ නාම රූප කියන ධර්මතා දෙකක් පිළිබඳව. මේ ධර්මතා දෙක පිළිබඳව අනවබෝධය නිසාමයි සත්‍යය සසරටපත් වෙන්නේ. මේ ධර්මතා දෙක අවබෝධ කර ගැනීම තුලින්ම තමයි අපිට රූපය නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට විද්‍යාව කියන කාරණාවෙන් රූපය නිරෝධය සිද්ධ වෙනකොට අවිද්‍යාව කියන දෙයින් රූපය සමුදය වෙනව නැතිනම් රූපය හටගන්න බවට යනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු කාරණාවක් අපට දේශනා කරන්නේ රූප නිරෝධය පිළිබඳව අපිට ධර්ම දේශනා කරනවා. රූප නිරෝධය පිළිබඳව ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ රූප නිරෝධයයි කියන දේ අර්ථකථනය කරන්නේ යම් රූපයේ කෙරෙහි චන්දරාගයක් පවතිනවා නම් ඒ චන්දරාග ප්‍රහාණයම තමයි රූප නිරෝධය බවට පත් වෙන්නේ. රූපය හම්බ වෙන තැනක කවදාවත් චන්දරාගය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා චන්දරාගය ප්‍රහාණය කරන්නට නම් රූපය ප්‍රහාණය කළ යුතු වෙනවා. රූපය ප්‍රහාණය කිරීමට චන්දරාග ප්‍රහාණයයි කියලා කියනවා. රූපය ප්‍රහාණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ භෞතිකත්වය තුල පවතින සතර මහා ධාතු රූපය එපා කියලා ප්‍රතික්ෂේප කිරීමක් හරි ඒක නෑ කියලා බොරුවට තමා විසින් තමාව රවටා ගැනීමක් හෝ නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නිසායි අපි රූපය පිළිබඳව දැනගන්නට ඕන කියලා දුක්ඛේ ඥානය තුළින් අපි කතා කරන්නේ. එතකොට රූපය ගැන දැනගන්නට යනකොට අපිට ලැබෙනවා සංඛතං රූපය කියන එක සංඛත ධර්මයක්. සංඛත ධර්මයක් කියලා කියන්නේ හේතු නිසා සකස් කරන ධර්මයක් තමයි රූපය කියලා කියන්නේ. හේතු නිසා සකස් වන ධර්මයක තියෙන අවසානය තමයි හේතු නැතිවීමෙන් ඒ ප්‍රතිඵලය නැති වී යෑම. ඒ නිසා සංකත යම් ධර්මයක් තියෙනවා නම් සංකත ධර්මයන්ගේ අනිත්‍ය බව කියන එක විද්‍යමාන වන දෙයක්. ඇයි සංකතය කියන දේ කියන්නෙම හේතු නිසා සකස් වූවක්. ඒ හේතු නැති වෙනකොට ඒ සංකත ධර්මය නොපෙනීම සිද්ධ වෙනවා. නැතිනම් නැති වුණා කියලා අපි කියනවා. මේ හට ගැනීම සහ වැයවීම කියන කාරණාව නොදැනගත්තොත් ඒ කියන්නේ හේතු ටික සකස් වෙනකොට මේ ධර්මය හටගත්තා කියන බව හේතු ටික නැති වෙනකොට මේ ධර්මය නැති වුණා කියලා නොදැනගත්තොත් තමයි අපිට ඇසුරු කිරීම සඳහා මුලාවටපත් වීම සඳහා ලෝකයට ලෝකයක් නිර්මාණය වෙන්නේ රූපය කියන දේ අපිට ඇසුරු වෙන්නේ. ඔබ අවට තියෙන ලෝකයක් රූපී ලෝකයක් අද ඔබට තියෙනවා. ඒක දකින්න පුළුවන්, අහන්න පුළුවන්, විඳින්න පුළුවන් ලෝකයක් ලෙස අපේ හැඟීමක් තියෙනවා. ඒ නිසා ඔබට ඉදිරිපසින් පෙනෙන රූපය තුල විතරක් නෙමෙයි ඔබ රැවටෙන්නේ. ඔබ හිතාගෙන ඉන්න ඔබ දැකපු දේවල්, ඔබේ පසුපස තිබෙන දේවල්, පිළිබඳව ඔබට අදහසක් තියෙනවා. එතකොට ඔබ ඉන්න සීමා වුණ සීමාවෙන් එහා පවතින දේවල් පිළිබඳව ඔබට හැඟීමක් තියෙනවා. මේ පෘථුවියෙන් එහා දේවල් පිළිබඳව පවා ඔබට හැඟීමක් තියෙනවා. සංකල්පයක් තියෙනවා. එතකොට ඒ පවතින දේයි කියලා ඔබ කල්පනා කරනවා. ඒ කල්පනා කරන දේ හැමදාම පවතින්නේ එකම එක සංකල්පනාවක් මතයි කියන එක ඔබ දන්නේ නැහැ. එනිසා ඔබ ඔබේ මනසම විඳිනවා අපි හිතනවා බාහිර තියෙන දේ ගැන බලලා ඒ දේ ගැනයි මම හිතන්නේ කියලා. ඔබ දැන් අනන්ත විශ්වය ගැන කල්පනා කරන්න පුළුවන්. අනන්ත විශ්වය ගැන කල්පනා කළත් අනන්ත විශ්වය පිළිබඳව හිතනවා කියලා ඔබ මෙහෙන් සිතවිල්ලක්ම උපදවලා සිතවිල්ලම දැනගත්තා විනා ඔබ දැනගත්ත විශ්වයක් නැහැ කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකට තමයි නොදන්නාකම කියලා කියන්නේ. අපි දන්නේ නැහැ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව. හටගත් නාම ධර්මයන්, හටගත් රූප ධර්මයන් සංකත ලක්ෂණයකින් යුක්තයි කියන එක අවබෝධයක් නැහැ. ඒ ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධයක් තිබුණොත් ඒ සංකත ධර්මයන්ගේ Nirodhaය පෙනෙන තැනක ඒ ධර්මයේ හට ගැනීමක් නැතිනම් ලෝකෙ තුල පවතින දෙයක් කියලා හම්බ වෙන්නේ නෑ යමක්. ඇයි ඒකට කියනවා දුකේ දන්නාකම ඉපදුනා. එතකොට එයා දුක පිළිබඳව දන්නවා කියලා කියන්නේ දුක්ඛ සමුදය දන්නවා. දුක්ඛ නිරෝධය දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් එකක් හරි අවබෝධ කළොත් එකක් දැනගත්තොත් දුක දැක්කොත් දුක අවබෝධ කළොත් ඒකේනා දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දන්නවා කෙනෙක් දුක්ඛ සමුදය අවබෝධ කළා යයි කියනවා නම් එයා දුකත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දන්නවා කෙනෙක් නිරෝධය අවබෝධ කළා කියොත් එයා දුකත් සමුදයත් මාර්ගයත් පිළිබඳව දන්නවා කෙනෙක් මග වැඩුවා යයි කියනවා නම් ඔහු දුකත් සමුදයත් නිරෝධයත් පිළිබඳව අවබෝධ කළා ඥානයේ පවතින කෙනෙක් කියලා කියනවා. එනිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් එකක් හෝ කෙනෙක් අවබෝධ කළොත් ඒක ඇතුලේ අනිත් සත්‍ය පිළිබඳව අවබෝධයක් නිරතින්ම තියෙනවා. එහෙනම් සංකත ධර්මයක් අපි අවබෝධ කරනකොට සංකත ධර්මයක් ලෙස ඒ තුළ අපිට නොහට ගන්න බවට යන දෙයක් තියෙනවා. ඒ නොහට ගන්න බවට යන දේ තමයි සමුදය කියලා කියන්නේ. සමුදය කියලා කියන්නේ තෘෂ්ණාව අපි සමුදය හැටියට කියනවා. ඒ තෘෂ්ණාව කියන එකෙන් අදහස් කරන්නේ මම හරි ආසයි මේ දේවල් වලට කියලා අපේ හිතට දැඩිව දැනෙන අර තණ්හාව කියන ගතියම නෙමෙයි ඒ තෘෂ්ණාව නැතිනම් තණ්හාව කියන එක නිකාන්ති තණ්හා කියන වචනයෙන් අපි හඳුන්වනවා ඒ නිකාන්ති තණ්හාව බොහොම සියුම් මට්ටමින් යෙදෙන තණ්හාවක්. ඒක ස්කන්ධයන් පිළිබඳවයි ඒ තණ්හාව පවතින්නේ. ඒක වස්තු මත පතිත කරන දෙයක්වත් නෙමෙයි. ඒ නිසා ඒ නිකාන්ති තණ්හාව ඊටාම සියුම් තැනකින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ද්වේෂ සහගත අරමුණක වුණත් ඔබ අකමැතිම තැනක වුණත් නිකාන්ති තණ්හාව එදෙනවා. ඒ නිකාන්ති තණ්හාව එතන එදෙනවා කියලා කියන්නේ ඒ අකමැති බව නිෂ්පාදනය කරන අකමැති බව හැදීම සඳහා වැය වුණු තමන් කරගත්ත ස්කන්ධ ටිකට තමන්ගේ කැමැත්ත යෙදෙන නිසා. එතකොට මේ සමුදය සත්‍ය කියන දේ පවතින්නේ ලෝකේ පැවැත්මත් එක්ක. ලෝකේ පැවැත්මත් එක්ක කියලා කියන්නේ තියෙන දේවල් අපිට ලෝකේ අසුරු කරන්න ලැබෙනවා. නාම ධර්මතා ටික හෝ රූප ධර්මතාවය තුල හෝ නාම රූප ධර්මයන්ගේ එකතුව තුල හෝ අපිට ලෝකයක් හම්බ වුණොත් ඇසුරු කරන්න ඊට අනුයාතව අපිට විඥානයේ පිහිටා සිටීමක් එවත් නැතිනම් සසරේ පැවැත්මක් අපිට දකින්න ලැබෙනවා. එහෙනම් ඊට අනුයාතව විඥානයේ නොපිහිටා සිටින්න නම් අපි විඥානයේහි අපපතිත්ථිත භාවයකට පත් කර දකින්න නම් අපපතිත්ථිත භාවයකට පත් කරන්නට නම් සිද්ධ කරන්නට තියෙන එකම දේ තමයි හටගත් රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙන ආකාරය පිළිබඳව දකින්න වෙනවා. හටගත් රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙන ආකාරය දකිනකොට අපිට පේනවා ද්වයන් නිස්සාය විඥාන සම්භෝති හේතු දෙකක් නිසා විඥානය හට ගන්නවා චක්කුංච පටිච්ච රූපේච ඇසද නිසා රූපේද නිසා ඇස අනිත්‍යයි සංකතයි රූප අනිත්‍යයි සංකතයි. එහෙනම් ඒ දෙක නිසා ගොඩනැගුණු විඥාණය කොහොම නිට්ටය වන්නද? ඒ වගේම කන සහ ශබ්දය අනිත්‍යයි සංකතයි. දිව සහ රසය, නාසය සහ ගන්ධය, කය සහ පොට්ටබ්බය, මනස සහ ධර්මයන්. ඒ දේවල් අනිත්‍ය ධර්මයන් සංකතයි. හේතු නිසා සැකසුන දේවල්. එහෙනම් ඒ දේවල් නිසා ගොඩනැගුණු විඥානනය කියන්නේ දැනගන්න බව කුමක් නිසා නිට්ටය වෙන්නද ඒක ගොඩ නැගුණු හේතු ටිකම අනිත්‍ය වෙලා යනකොට එතකොට ලෝකයේ අපිට ඇසුරු කිරීම සඳහා යම් යම් දේවල් වල පැවැත්මක් අපිට ලැබෙනවා නම් පින්තුණියේ ලැබෙන පැවැත්ම තම තමා තුළ නිර්මාණය කරගත්ත දෙයක් මිසක ලෝකේ පවතින යථාර්ථය නෙමෙයි ඒ දේ හැම වෙලාවකදීම තමන්ගේ මනස තුල ගොඩනගා ගන්න දෙයක් බාහිර ලෝකය වෙත පතිත කොට ඒ දේ විඳීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසායි ලෝකය නිරුද්ධ කිරීම සඳහා අපි වෑයම් කළ යුතු වෙන්නේ. ඒ වගේම ලෝකය නිරුද්ධ කළ හැකි දෙයක් බවට පත් වෙන්නේ නිසා. මොකද ලෝකය වැරදි දෘෂ්ටියක් නිසා අපිට ඇති කරපු දෙයක්. ඒ වැරදි දෘෂ්ටිය નિවරදි කළොත් සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් මේ ලෝකය නොහට ගන්න බවට යනවා. එතකොට මේ ලෝකය නොහට ගන්න බවට යනවා කියන්නේ ඔබට හිත වෙනකොට ආහාර පාන ගන්නත් බෑ ඔබට ඇසුරු කරන්න ආය ලැබෙන්නේ නැහැ. ඒ බඳු අමුතු තැනකටපත් වෙනව නෙමෙයි මේ ලෝකය අතහැරලා ගිහලා තව තැනකටපත් වෙනවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තාම ගැඹුරු දර්ශනයක්. තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරන එක ගැන. දෘෂ්ටිය තුළ තමයි කෙනකෙනා දුක කියන දේ උපදවගන්නේ දුක කියන දේ විඳින්නේ. ඔබ ඔබේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඔබේ ජීවිතය ඔබට දුකටපත් වෙන්න මොන තරම් දේවල් තියෙනවද? ඔබට වර්තමානයේ තුළ මේ මොහොතේ දුක නැති වුණත් ඔබට දුක ගෙනෙන්නට පුළුවන් දේවල් ඔබ වටේට කොච්චර තියෙනවද? ඔබ ආදරෙන් ඇසුරු කරන දේවල්, ඔබ කැමැත්තෙන් ඉන්න දේවල් ඔබට නොලැබී යනකොට ඒවා වෙනස් වෙනකොට ඔබේ ජීවිතයේ මොනතරම් දුකකින් වෙලා ගන්න පුළුවන්කම තියෙනවද? ඒ වගේම ඔබ තණ්හාව නිසා මැරිලා ගිහිල්ලා විඳින්න වෙන දුක නෙමෙයි මේ ජීවිතේදීම ඔබට ඒ දේවල් දාලා අතහැරලා යන්නට වෙන දුක ගැන හිතුවත් ඒක මහත් කෙනෙකුට දරන්නට අපහසු දුකක්. ඒ දුක ඒ විදිහටම විඳිනවද? ඒ දුක මේ ජීවිතේ මේ ජීවත් වෙනකොට අද අදම නිරුද්ධ කරනවද කියන එක තීරණය වෙන්නේ ඔබේ මනස මත. ඔබේ දර්ශනය මත. ඒ නිසායි අපි නිවැරදි දර්ශනයක් උපදෝගත යුත්තේ. ඒ නිසායි අවිද්‍යාව දුරු කළ යුතුයි කියලා කියන්නේ. විද්‍යාව උපදෝගත යුතුයි කියලා කියන්නේ. එතනදී උපදෝගන්න විද්‍යාව තමයි අපි අර නොදන්නවා කියලා කියපු ධර්මතා વિશેහි දන්නා බව උපදෝ ගැනීම. එතකොට අපිට තේරෙනවා ලෝකය හැදුනේ කොහොමද කියලා. ලෝකය හැදුනේ කොහොමද කියනකොට අපි භෞතිකත්වයට නෙමෙයි යොමු වෙන්නේ. අපිට පේනවා ඇස ඇත්නම් රූපය ඇත්නම් ඒ අනුව පිහිටියා ඌ සිත ඇත්නම් අන්න එතන ලෝකේ නිර්මාණය වෙනවා කියන එක. ඒ කියන්නේ ඔබ දැකපු දේවල් ඔබට නැවත දකින්න පුළුවන්. ඔබ දැකපු දේවල් නැවත ඔබට දකින්න පුළුවන්. ඒ දැකපු දේවල් නැවත දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අපේ ඒ දැකපු දේ දකින්න කියලා යනකොට අලුතෙන්ම ඇහැට පේන වර්ණ සටහනක් අලුතෙන්ම ඒ වර්ණ සටහන ගෝචර කරගන්න බව තමන්ගේ පැත්තේ තියෙනවා. ඒ අනුව අලුතෙන්ම සිතක් උපදිනවා. අලුතෙන්ම සිතක් උපදිනකොට ඒ අනුසාරයෙන් තමන්ගේ හිතෙන් විමසලා බලලා මේට කලින් එකතු කරලා තියනවා නම් රැස් කරගෙන තියනවා නම් ඊට සමාන දෙයක් කුයි මේ තියෙන්නේ කියලා හිතලා ඒ පිළිබඳව අපි නිශ්චයකටපත් වෙනවා තීරණය කරනවා ඒක තමයි අපේ මනසේ ස්වභාවය. ඒකට කියනවා රැස් කරගන්නවා කියලා. ඒකට කියනවා කුණු ගොඩක් කියලා. කුණු ගොඩක් රැස් කරගත්තා වගේ තමයි අපි හැම මොහොතකම මේ කරගන්න රැස් කර ගැනීම කියලා කියන්නේ. ඒ රැස් කර ගැනීම හරියට පාරේ වැටිලා තියෙන කුණු ගොඩක් අපි එකතු කරගෙන එකතු කරගෙන ගිහිල්ලා අලුතෙන් දෙයක් අපිට ලැබෙනකොට අපි බලනවා ඒ අපි ළඟ තියෙන දෙයට ගැළපෙන දෙයක්ද අපි ළඟ තියෙන දෙයට සැසඳෙන දෙයක්ද කියලා. ඊට පස්සේ ਉਹ මේ වගේ දෙයක් තිබුණා කියලා ඒකත් එක්ක මල්ල කිතා ගන්නවා. ආයෙත් තව දෙයක් හම්බ වුණොත් අපි ආයෙත් සැසඳලා බලනවා මේ කලින් හම්බ වුණ එක වගේද කියලා. මෙන්න මේ විදිහට එකතු කරගත්ත මහා කුණු ගොඩක් අපි ළඟ තියෙනවා. ඒවලට තමයි කියන්නේ ආශ්‍රව ධර්ම කියලා. අපි විසින් එකතු කරගත්ත, පුරුදු කරගත්ත, එක එක විදිහට පවත්වාගත්ත ධර්ම. හැම දෙයක්ම නිශ්චය කර ගැනීමෙහිදී අපිට දුක උපදවන්නට හේතුවක් විදිහට හම්බෙලා තියනවාද ආසන්න හේතුවක් විදිහට ආශ්‍රව ධර්මතා ටික. ආශ්‍රව ධර්මතා ටික නිසා තමයි එකම දරුවා ඊයේ දැකපු දරුවා ඔබට අද දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඒ රූපයේ දරුවා කියන කම ඇත්තේ නැහනේ. රූපේ දැක්කට රූපයේ දරුවා කියන කම ඇත්තේ නැහැ. ඒ වගේම ඔබ පියා වුණා කියලා ඔබ මව වුණා කියලා ඒ දරුකම රූපයත් එක්ක නැහැ. හෙට වෙනකොට ඔබට රෝගී තත්ත්වයක් ඇති වුණොත් හදිසියේ ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයක් ඇවිල්ලා මේ දරුවා කියලා ඔබට සිහිය නැති වුණොත් ඔබට දැන් දරුකම ඉදිරිපත් වෙන්නේ නැහනේ. නමුත් ඒ රූපේ ඉන්න දරුවම නම් ඔබට ඒ දැනෙන්නේ නැහැ මේ මගේ දරුවා කියලා. නෑ ඒක එහෙම දැනෙන්නේ නැහැ. ඒක එහෙම නොදැනෙන්නේ ඇයි? ඒ රූපය ඇතුලේ දරුවා කියන ගතියක් තිබෙන්නේ නැහැ. එහෙනම් දරුවා කියන ගතිය තිබුණේ කොහෙද? ඒක තිබුණේ තම තමන්ගේ සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත ලෝකයේ මත. ඒ සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත ලෝකය මත තිබුණු දරුවා කියාගත්ත දේ ඔබ හැම මොහොතකම බාහිර ලෝකයට නැතිනම් බාහිර රූපයට ප්‍රක්ෂේපණය කරනවා පතිත කරලා බලනවා ඒක බලන්නේ මානසිකව ඒක බලන්නේ ඇස් දෙකෙන් නෙමෙයි. ඒකයි ඔබ දරුවා කියලා විඳින්නේ ඔබේ මනසෙන්ම මිසක කවදාවත් ඔබට ඇස් දෙකෙන් නම් දරුවා කියලා දකින්න බෑ. ඇස් දෙකෙන් දකින්න පුළුවන් එකම දේ වෙන්නේ දරුවා නෙමෙයි වර්ණ සටහන කියන එක. ඒ කියන්නේ පාට ටිකක් කියන එක. පාට ටික ඇතුලේ දරුවා කියන බව එන්නේ නැහැ. දරුවා කියන බව ගෙනල්ලා දෙන්නේ Tamange මනස පැත්තෙන්. එතකොට පරණ ආශ්‍රව ටිකත් එක්ක එකතු වුණාට පස්සේ ඔබ හිතනවා කලින් හිටපු දරුවා තමයි මේ තාමත් ඉන්නේ කියලා. ඒ වගේම ඔබ හිතනවා ඒ දරුවා අනාගතයට දකින්නත් පුළුවන් වෙයි කියලා. හැබැයි කිසිම කලෙක කලින් දැකපු රූපයක් නැවත දකින්න පුළුවන් කමකුත් නැහැ. කලින් දැනගත්ත දෙයක් ආයේ දැනගන්න පුළුවන් කමකුත් නැහැ. අලුතෙන්ම හේතු ටිකක් හදනකොට අලුතෙන්ම තමයි එතනට සිත බැසගන්නේ. අලුතින්ම ඇතිවෙන බව නොදැනගෙන ඒ පිළිබඳව අපි තීරණය කරනවා අර කුණු මල්ල ඇතුළට බැහැලා. ඒ නිසා ඔබට ඔබේ ආදරණීය දරුව නැති වෙන එකේ දුක ඔබට විඳින්න පුළුවන්. ආදරණීය අම්මා තාත්තා නැති වෙන දුක ඔබට විඳින්න පුළුවන්. ලෝකෙ තුලින් එන වෙහෙස විඩාව ඔබට විඳින්න පුළුවන්. ඇයි ඔබට දැන් අර කුණු ගොඩ ඇතුලේ ජීවත් වෙන ජීවියෙක් බවට අපිපත් වෙලා. ආශ්‍රව ටික මත ජීවත් වෙන ජීවියෙක් බවට අපිපත් වෙලා නිකම්ම පුද්ගල බව නිර්මාණය වෙලා අපිට ඒ පුද්ගල බව නිර්මාණය වුණාට පස්සේ පුද්ගලයාට දැන් දුක් විඳින්න පුළුවන් අම්මා කෙනෙකුට දරුවා නිසා එන දුක විඳින්න පුළුවන් තාත්තා කෙනෙකුට දරුවා නිසා එන දුක විඳින්න පුළුවන් ඒ වගේම මම හොඳ කෙනෙක් කියලා හිතාගත්ත කෙනෙකුට නරක අය නිසා එන දුක විඳින්න පුළුවන් නරකයි කියලා හිතාගත්ත කෙනෙකුට තවත් නරකය හෝ හොඳයි හොඳයි කියන අය නිසා එන දුක් විඳින්න වෙන්න පුළුවන්. දැන් මොකද Tamanට ලෝකයක් නිර්මාණය වෙලා. ලෝකේ ජීවත් වෙනවා තව අය. තව අය ජීවත් වෙනකොට ජීවත් වෙන අය අනුව අපිට මෙහි සංවර වෙන්න, ජීවත් වෙන අය අනුව අපිට ගිහිල්ලා හැඩගැහෙන්න සිද්ධ වෙනවා. හැබැයි යම් වෙලාවක ඔබ මේ ආයතන ටික ඇතුලේ රැවටෙන්නේ නැත්තම් රැවටෙන්නේ නැත්තම් කියලා කිව්වේ ඔබ මනස තුල අර කුණු කූඩේ ඉඳලා තීරණය කරන දේ තීරණය කරන්නේ නැතුව ඔබ එතනින් මිදුනොත් ඒක හිස් කරලා දැම්මොත් එීම ඔබට නිශ්චය කරන්න තීරණය කරන්න දැස ගන්න දෙයක් විඥාණයට පිහිටා සිටින්නට තන නොලබෙන තැනටපත් කළා කියලා එතකොට ඒ තමන්ගේ මනස තුල ඇති කරගත්ත සංකල්පනාව බාහිර රූපයට ප්‍රක්ෂේපණය නොකර ඉන්න එක තමයි අද දවසේදී सिद्ध කරන්නට ඕනේ. ඒ ප්‍රක්ෂේපණය කිරීම පේනව පතිත වෙන්න දෙයක් තිබ්බොත් අපි දන්නෝනේ ප්‍රොජෙක්ටර් එකකින් අපි යම් වීඩියෝවක් නරඹනකොට ඒ ප්‍රොජෙක්ටර් එකක නරඹන වීඩියෝව චිත්‍රපටි ශාලාවක හෝ යම් කිසි තැනක ප්‍රොජෙක්ටර් එකක් හරහා අපි යම් වීඩියෝ පටයක් නරඹනකොට ඒකට අපිට යම් ස්තරයක් අවශ්‍යයි, මතු පිටක් අවශ්‍යයි, පෘෂ්ඨයක් අවශ්‍යයි ඒ දේ දකින්න. ඒ සුදු රෙද්දකට හෝ තිරයකට අපි මේ පෘෂ්ඨයේ මතට අර වර්ණ සටහන පතිත කරලා වර්ණ සටහන නොව පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අපි රස වින්දනයක නිරත වෙනවා. අපි ඒකට කියනවා අපි චිත්‍රපටියක් බලනවා කියලා. එතකොට චිත්‍රපටියක් කියන එක ඇතුළෙම නිකම්ම තියෙනවනේ මේ චිත්‍ර ගොඩක කතාවක් ගැනයි මේ කතා කරන්නේ කියලා. ඒක ඇතුළේ මිනිස්සු නෑ කියලා. ඇහැට පේන්නෙත් ওই විදිහම චිත්‍රපටියක් තමයි. හැබැයි ඕක හොඳට සංස්කරණය කරලා අපි නැවත ප්‍රක්ෂේපණය කරලා බලන නිසා අපිට ඒක පේන්නේ නැහැ. දැන් මේ චරිත ඇතුලේ තියෙන සිදුවීම් හොඳට හසුරවලා තියෙන්නේ කොහෙන්ද? විඥානයේ මගින්. එතකොට ඇහැට කවදාවත් පාට ටික ඇවිල්ලා කිව්වේ නෑ මම ඔබේ ආදරණීය දරුවා වෙමි කියලා කිව්වේ නෑ. මම අම්මා කියලා කිව්වේ නෑ. මම ඇවිල්ලා ඔබට බනින මහ නරක නපුරු වචනයක් කියලා ඒ වචනය කනට ඇවිල්ලා කිව්වේ නෑ. එහෙනම් අපිට ඒ දේ ඇහෙනකොට අපි ඒ දේ අරඹයා හිතලා ඒ දේ පිළිබඳව කල්පනා කරලා අපි මනස තුල දැනගන්න දේ අර ආශ්‍රව ටිකේ මට තමයි බැන්නේ. මගේ ආදරණීය දරුවමයි ලෙඩ උනේ දරුවටයි මේක උනේ දැන් අපි ඒ ටික සම්පූර්ණම අපේ මනස තුලින් බාහිර පෘෂ්ඨයේ මතට ප්‍රක්ෂේපණය කරනවා ඒ කියන්නේ සතර මහා ධාතු රූපයේ පැත්තට අර අනාත්ම රූපයේ පැත්තට අපි නැඹුරු වෙලා ඒ පැත්තට මේක පතිත කරලා මනසින් නැඹුරු වෙලා පවතිනවා ඒකට කියනවා මනෝ විතර්ක එළියට දානවා කියලා මනෝ විතරක යම්කිසි කෙනෙක් එළියට දැම්මොත් වෙන දේ තමයි ඔහු මායාවේ සීමාවේ මායාවේ දෘෂ්ටිය ඇතුලේ මායාවේ කොටුව ඇතුලේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මායාවේ කොටුව ඇතුලේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වුණාට පස්සේ එයා ඉන්නේ මායාවේ තොණ්ඩුව දාගත්ත කෙනෙක් විදිහට. ඒ මායාවේ තොණ්ඩුව දාගත්ත කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? එයාට ලෝකේ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඇයි ලෝකේ දුක එන පැති ගොඩක් තියෙනවා. දැන් දුක එන පැති හොය හොය වහන්න වෙනවා. ඔබට සිද්ධ වෙනවා ඒ නිසා ලෝකය සන්තරපණය කරන්න. ඒ විතරක්ම නෙමෙයි. ඒ ලෝකයට එක්ක ඔබ තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඔබ දරුවට හරි ආදරේ, ඔබ ගෙදරට හරි ආදරේ, වස්තු සම්පත් වලට හරි කැමතියි කියලා කියනවා. මට අහවල් මිනිස්සයා බැන්නා උපවාද කළා ගැහුවා කියලා කියනවා. ඔබ විටක තණ්හාවෙන් සහ විටක ද්වේෂයෙන් කටයුතු කරනවා. ඒ විටක තණ්හාවෙන් සහ විටක ද්වේෂයෙන් කටයුතු කරන හැම මොහොතකම ඔබ ඉන්නේ එකම තැනක. ඒ තමයි අර ප්‍රොජෙක්ටර් එක ඇතුලේ තියෙන චිත්‍රපටිය බාහිර මතු පිටට පතිත කරනවා කියන තැන. ඔබ චිත්‍රපටියක් බලමින් ඉන්නේ. නැතිනම් ඔබ ඉන්නේ කුණු කූඩේ ඇතුලේ. කුණු කූඩේ ඇතුලේ ජීවත් වෙන කෙනාට හොඳ ජීවිතයක් උරුම නැහැ. ඒ කෙනාට උරුම මහා මග සිඟා යෑම පමණයි. එනිසා ඔබට සිද්ධ වෙනවා ඔබ ආදරේ දරුවට ඔබ කැමති ලෝකෙ දෙයට කියන එකට ඔබ තරහයි ඔබට වෛර කරන කෙනෙකුට කියලා ඔබ ඇති කරගන්න තැනදී ඔබ ඇත්තටම තණ්හා කරලා තියෙන්නේ අර ආපු පාට ටිකට නෙමෙයි. ඔබ තණ්හා කරලා තියෙන්නේ ඇත්තටම ඔබේ මනස පැත්තෙන් සකස් කරගත්ත අර ලස්සන පෙන්නපු චිත්‍රපටියට අපි ප්‍රොජෙක්ටර් එකෙන් බලනකොට අපි කැමති උනේ චිත්‍රපටියටනේ අපි කැමති උනේ තිරයට නෙමෙයිනේ අපි කැමති උනේ ප්ලාස්ටික් ටිකටත් නෙමෙයිනේ එතන තියෙන කාච ආදියටත් නෙමෙයිනේ නැතිනම් විද්‍යුත් ආලෝකයටත් නෙමෙයි අපි කැමති උනේ අපි කැමති උනේ චිත්‍රපටියට තමයි හැබැයි චිත්‍රපටියට කැමති වෙනවා කියනකොට නිකම්ම ඒක ඇතුලේ තිබිලා තියෙනවා චිත්‍රපටිය හදපු දේවල් ටිකට තමයි අපේ කැමැත්ත පතිත වෙලා තියෙන්නේ කියන එක. මොකද ඒ ටික නැතුව චිත්‍රපටිය හදාගන්න බෑ. එතකොට චිත්‍රපටිය හදාගන්න නම් ඒ ටික තියෙන්න ඕනේ. එහෙනම් ඒ ටිකට තමයි අපි තණ්හා කරන්නේ. ඒ ටිකට තණ්හා කරනකොට ඔබ දරුවට ආදරේ කිව්වට ඇත්තටම ඔබ ආදරේ කරන්නේ සතර මහා ධාතු රූපයට සහ නාම ධර්මතා ටිකකට. තමන්ගේම මනස කියලා මනසින් ඔසවලා දීපු නාම ධර්මතා ටිකකටත් එක්ක තමයි ඔබ තණ්හා කරන්නේ. ඒ තණ්හාවේ ප්‍රතිඵලය හැටියට ඔබට ඒ දරුවා විඳින්න පුළුවන් තැනක ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න පුළුවන්. ඒ ලෝකේ දරුවා ජීවත් වෙනවා, දරුවා ජීවත් වෙනවා කියලා ඔබ තණ්හා කරන්නේ ඒ දරුවා විඳින්න පුළුවන් මනස පැත්තේ ගොඩනැගෙන නාම ධර්මතා ටිකකට සහ රූප ධර්මයට කියන ස්කන්ධ ධර්මතා ටිකකට. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටිකට ඔබ තණ්හා කරනකොට ඒ ටික විඳින්න පුළුවන් තැනකට තමයි ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. එතන අකුසල හේතු ටික යෙදෙන නිසා ඔබට පුළුවන් කමක් නැහැ හොඳ තැනකට එන්න. එහෙනම් ඔබට යන්න පුළුවන්කම තියෙනවා ඒ ඔබේ අකුසල කර්මය අනුව නැතිනම් ඒ හදලා දෙන ප්‍රතිසන්දි සහගත තැනට යන්න පුළුවන්කම තියෙනවා. එක්ක පෙරේත ලෝකයක හෝ ඒ කිසියම් තැනකට ඔබට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තව කෙනෙක් එක්ක ද්වේෂ සහගතව හිටිය කියන එක. මම අහවල් මිනිස්සයත් එක්ක හරි තරහයි කිව්වට ඔබ ඇත්තටම තරහ අරගෙන තියෙන්නේ තව එක මිනිසෙක් ගැන නෙමෙයි, තව එක පුද්ගලයෙක් ගැන නෙමෙයි. ඔබ ද්වේෂය උපද්දගෙන තියෙන්නේ පුද්ගලයා ඉන්නවා කියලා පෙන්නපු ඔබ තමන් කරගෙන අල්ලගත්ත ස්කන්ධ ටිකක් පිළිබඳව. නිකාන්ති තණ්හාවේ ස්වභාවය තමයි ඔබ ඒකට තණ්හාවයි කියලා හරි ආසයි කියන්න ඕනේ නැහැ. ඒ ස්කන්ධ ටික තමන් කරගත්ත බවටම තියෙන තණ්හාව හොඳටම ප්‍රමාණවත් ඔබට ප්‍රතිසන්දියක් උරුම කරලා දෙන්න. එහෙනම් ඔබට ඒ අනුරූප ප්‍රතිසන්දියකට යන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ හැම දෙයකටම හේතු වුණ දේ තමයි ඔබ මෙහි සකස් කරගත්ත දේ බාහිර රූපයේ පැත්තට ප්‍රක්ෂේපණය කළා. ඒ කියන්නේ මනස තුල ඇති කරගත්ත ආශ්‍රව ධර්මතා මනෝ විතර්කයන් හඳුනාගන්නේ නැතුව ඔබේ මනෝ විතර්කයන් අත්දැක්කේ බාහිර රූපයටයි දේවල් විදියට. ඒ හින්දා රූපය ඇතුලේ ආදරණීය දරුවෝ අපිට ලැබුණා. රූපය ඇතුලේ අපි කැමති අකමැති දේවල් අපිට ලැබුණා. ඒ දේවල් ඇතුලේ අපි ජීවත් වුණා. අපිට යම් වෙලාවක සිද්ධ වෙනවා ඔය අපි ඇතුලේ ජීවත් වෙන ඔය ජීවිතය අපිට යථාර්ථ අවබෝධය තුලින් ඉවත් කරලා දාන්න. ඒකට කියනවා රූප නිරෝධය කියලා. රූප නිරෝධය තමයි සාක්ෂාත් කළ යුතු දේ. රූප නිරෝධය දැක්කේ නැතිකම නිසා තමයි රූපය හැදුන හැටි පිළිබඳව අපිට අනෝබෝධයක් තිබුණේ. ඒ නිසා අපි ඒක පුද්ගලයෙක් කියලා අල්ලගත්තේ. යම් කිසි විදිහකින් අපිට සංකත වූ රූපය සංකතයි කියලා දැක්කනම් හටගෙන නිරුද්ධ වූ රූපය හටගෙන නිරුද්ධයි කියලා දැක්කනම් පිනතුනි ඔබ ඒ හටගෙන නිරුද්ධ වුණ රූපේ දරුවෙක් හිටියා කියලා නැවතේ දරුවා දකින්න පුළුවන් කියලා හිතන මෝඩකම ඇතුලේ නැහැ. ඔබ දන්නවා දැකපු දේ වෙනම සිද්ධියක් දැනගත්ත දේ වෙනම සිද්ධියක් කියලා. ඒ නිසා දැකපු දේ සහ දැනගත්ත දේ දෙකක් කියලා නුවණක් තියෙන ප්‍රඥාවක් තියෙන ඔබට ඒ දැකපු දේ අරඹය නැවත දකින්න ආසාවක් උපදින්නේ නැහැ. ඒ හටගෙන නිරුද්ධ වුණ දේ නිරුද්ධයි කියලා දන්නවා. ඒ නිරුද්ධයි කියලා දන්න නිසා ඒ පිළිබඳව ප්‍රණදී ඇති වෙන්නේ නැහැ. එතකොට ප්‍රාර්ථනාවන් නැතිකම නිසා ඒ කෙනාට ලෝකය නිෂ්පාදනය වෙන්නේ නැහැ. එයාට කියනවා ලෝක නිරෝධය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා. එතකොට හිතන්න එපාම දරුවවත් අඳුරගන්න බැරි වෙයි නහොම ගියොත් කියලා. මේ කියන්නේ දැනගන්න බැරි වෙන කතාවක් පිළිබඳව නෙමෙයි. තමන්ගේ හිත පැත්තේ දැනගන්න දේ රූපෙට අයිති දෙයි කියලා අපිට එකටම හම්බ වෙන තැනක තියෙන ભેදය අපිට දකින්න පුළුවන්. එතකොට දැන ගැනීම නෙමෙයි නැති වෙලා තියෙන්නේ දැනගන්න දේ ලෝකෙටයි දේ කියලා දකින මෝඩකමයි නැති වෙලා තියෙන්නේ. ඒ මෝඩකම නැති වුණොත් අපිට තණ්හා කරන චිත්‍රපටියක් හම්බ වෙන්නේ නැහැ. අපි ප්‍රොජෙක්ටර් එකෙන් චිත්‍රපටියක් බැලුවේ ඒක පතිත කරන්න පෘෂ්ඨයක් තිබුණ නිසානේ මතු පිටක් තිබුණ නිසානේ. හැබැයි මතු පිට හම්බුනේ නැත්තම් ඒක පතිත වෙන්න ඒ ආලෝකේ වැටෙන්න තැනක් නැත්තම් පිනතුණේ ආලෝක වැටෙන තැනක් නැත්නම් අපිට ඒක තැනක් නැත්නම් ඒක පේන්නේ අන්න ඒ වගේ තමයි අපේ පවතින මනෝවිතර්කේ පතිත කරගන්න සතර මහා ධාතුවේ පැත්තේ යමක් හම්බ වෙන්නේ නැත්නම් ඇහැ නිරුද්ධයි රූපේ නිරුද්ධයි කියන තැන Nirodhe නම් අපිට පේන්නේ ඇහැ නැති වුණා ඇහැ අනිත්‍ය වුණා රූපේ අනිත්‍ය වුණා කියලා අනිත්‍ය අනුව දකින කම නිසා අපිට මෙහි ඇති කරගන්න මේ වැරදි සහගත සංකල්පනාව රූපේ පැත්ත පැත්තේ අපිට ඇසුරු කරන්න වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි පෘෂ්ඨය නැති වුණා කියලා. මතු පිට නැති වුණා කියලා. ඒ නිසා ඒ ප්‍රොජෙක්ටර් එක එහෙම නැතිනම් මෙහි ඇති කරගත්ත දේ පතිත කරලා බලන්න තියෙන තැන තමයි නැති කරගන්න ඕනේ. කුණු ගොඩයි හිස් කරගන්න අවශ්‍යයි. අපිට රූපයේ අනිත්‍යතාවය නිසා පෙන්වා දෙන්න වෙනවා. සංඥා වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානයේ අනිත්‍යතාවය අපිට පෙන්වලා දෙන්න වෙනවා. ඒ නිසා තමයි අනිත් අනිත්‍යතාවය කියන එක ඉතාමත් වැදගත් දෙයක් බවට පත් වෙන්නේ. ඒ අනිත්‍ය සහගත සංකල්පනාව අනිත්‍ය සංඥාව බොහෝ සෙයින්ම අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා උපනිශ්‍රේ වන දෙයක් බවට පත් වෙනවා. ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය පිළිබඳව දකිමින් කෙනෙක් වාසය කරනවා නම් ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකීමෙන් දැකීමෙන් වාසය කිරීම තුළ ඔබට දිට්ඨ ධම්මවම නිවෙන්නට පුළුවන්කම තියෙනවා. සබ්බං කාමරාගම් පරියාදීති. ඔව් සියලු කාමරාගේ දුරු කළා දානවා. රූපරාගම් පරියාදීති. රූපරාගේ දුරු කළා දානවා. එතකොට ඒ කෙනාට සියලුම කාමරාග ධර්මයන් දුරු කරලා රූපරාග ධර්මයන් දුරු කරලා නිවෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ අනිත්‍යතාවය අද පෙන්වා දිය යුතුයි. එතකොට ඒ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි. හටගත් ධර්මයන්ගේ ඉතිරි නැතුව නැති වෙන අවබෝධය ඇති කර ගැනීම තුළ ලෝකයේ හට ගැනීම සහ නැතිවීම කියන දේ අපි දැකලා. ඒ නිසා අපිට යන්නට කරන්න දෙයක් තියෙනවා දැන්. යන්න මගක් තියෙනවා දැන්. ඒ මඟ තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්න අවශ්‍ය නම් ඔබ අවිද්‍යාව ඇති කරගන්න තැන පිළිබඳවම විද්‍යාව උපදව ගන්න. අවිද්‍යාව ඇති උනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටික පරිහරණය කරනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතනයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා ඒ හින්දා මේ ආයතනයන්ගේ රූපය හටගෙන නිරුද්ධ වෙන බව ඔබ දකින්න ඕනේ ඇහැ හටගෙන නිරුද්ධ වෙන බව ඔබ දකින්න ඕනේ ඇහැයි රූපයයි හටගෙන නිරුද්ධයි කියලා ඔබ දැක්කොත් යම් වෙලාවක දැකපු රූප හෝ දකින්න හෝ තියෙන රූප පිළිබඳව ඔබට සංකල්පනා පේන්නේ නැතු යයි. ඔබට වර්තමානයේ තුල හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන uppanna වූ රූපයක uppanna වූ ඇසක හටගෙන නිරුද්ධ වීම පෙනේ. අන්න එහෙම පේනකොට ඔබට ලෝකේ ඒ ඇහැට හෝ ඒ රූපයට දරුවෙක්ගේ මමය කියලා ගන්න වැරදි සංකල්පනාව ඇති වෙන්නේ නැති වෙයි. අන්න ඒ දක්වා ඔබට ප්‍රතිපදාව දියුණු කරගත යුතු වෙනවා. ඒකට අනිත්‍ය සංඥාව කියන එක ප්‍රායෝගිකව බොහොම පිටුවහලක් සපේන ඊටාම වැදගත් භාවනාවක් බවට පත් වෙනවා. ඒ නිසා ස්කන්ධයන්ගේ අනිත්‍ය සංඥාව පිළිබඳව නැවත නැවතත් මනසින් නැඹුරුව දියුණු කරන්න කවුරුත් උත්සාහවත් වෙන්නද කියලා කාටත් සිහිපත් කරනවා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ පින උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා කියලා අපි කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන ඒ සියලු පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු පින්නතුන්ටත් ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම පින්නතුන්ටත් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියන අදහසෙන් ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවැගේම මේ සියලුම කුසල ධර්මයේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දිනාටමත් එවැගේම ගුවන්විදුලි සංස්ථාවේ මේ සඳහා සහායකත්වයේ දක්වන ඒ වගේම මේ කටයුතු වල නිරත වෙන සියලුම පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සාදු සාදු සාදු Thank you. අවිද්‍යාව නිසා සිදුවන සත්‍යාගේ සසර ගමන පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධම්මදේශක ආනන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ Thank you. නිර්මල වූ තේරවාදී උතුම් සම්බුදු දහම මුළු ලෝකය පුරාම ව්‍යාප්ත කිරීම සඳහා උන්වහන්සේ සිදු කරන මෙම උත්තරීතර වූ දැවැන්ත ශාසනික සේවාව තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය වාසනාව උදා වේවා. නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ තුනුරුවනේ ආශිර්වාදය සහ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ নমස්කාර පූර්වක පිහිටා ආරක්ෂාව රැකවරණේ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු පින් කැමති ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට සතිය දිනවල කාර්යාලීය වේලාවන් තුලදී පමණක් දුරකථන අංකය 0112 69 71 40 මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත කැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 01130710 82 දුරකථනයට. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. ඔබට පිළිවන් මෙවැනිම අර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රිය 8ට අද රාත්‍රිය 8 ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ රාත්‍රිය 8ට රාත්‍රී ධර්ම දේශනාව. දැන් වේලාව පෙරවරු 9යි විනාඩි 5යි.